ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය සුභාවිත ගීතේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ජේසු ස්වාමි දරුවාණන්ගේ උප්පත්තිය සිහි කෙරෙන නත්තල උදා වෙමින් පවතිනවා. හිම වැටිලා ලෝකෙ පුරාම අපේ රටේද ඒ සීතල අපට දැනෙනවා. මාධ්‍යයේ නත්තලේ අසිරිය මවනවා. නත්තල සම්බන්ධ බොහෝ කව්ගීත නිර්මාණය වුණා. ඒ නිර්මාණ අතර මර්සිලීන් ජයකොඩි පියතුමා ඊට පෙර ඈත යුගයේ ගොන්සාල් වෙල්ස් පියතුමා ගීත රචනා කොට තිබෙනවා. ගුවන් විදුලියේ සේවය කළ කේ ෆ්‍රැන්සිස් නමැති නිෂ්පාදකවරේ ඔහුද බොහෝ වැඩසටහන් කළා. ගීත රසක් තිබෙනවා. අපි ඉන් එකක් තෝරගමු. සුනිල් ශාන්ත, අයිවෝ ඩෙනිස්, ආචාර්ය අමරදේවයන්, සනත් නන්දසිරි, ලතා වල්පොල, ඒ වගේම රුක්මනී දේවි, බොහෝ ගායක ගායිකාවන්. එඩ්වඩ් ජයකොඩි වැනි ගායකයන් පවා බොහෝ ගීත ගායලා තිනවා. නත්තලේ, අසිරිය, එහි ಗುಣ මහිමය පිළිබඳව මේ ඉන් තෝරාගත් එක් ගීතයක්. Thank you. anga priyata nanga ආසකුතේ මිනිපානක් නැංගා ආසදනී දෝලෝ සත් සරණෙන් වෙනනත් සැලකී රතනීරට රැව් වෙනනත් සලතාමය දානය පෝවනනත් සැලසක් වල පව් වෙනිති වෙනවා Hey, my love. මාර්ග කුසේ නිපානක් නැංගා මාර්ග දනි ලෝකය මන්දාන මනෝරම්‍ය වූ ගීත ලතාව ජීවිතයට චමත්කාරය එකතු කරනවා මේ ඉරිදා සංග්‍රහයයි එයින් ඔබේ ආනන්දය ඔබේ රුචිකත්වය වැඩේවායි අපි පතනවා ඉන්ද්‍රාණී බෝගොඩ ඇය ඊතා මිහිරි හැඟුම්බර ගීත රසක් ගුවන් විදුලියෙන් ප්‍රේක්ෂකයින් ශ්‍රාවකයින් හැමට දායාද කළ තැනැත්තියක්. ඇගේ පවුලම සංගීතයෙන් ජීවත්වන සංගීතය ආත්මය කොටගත් පවුලක්. සහෝදරයා ඇගේ සහෝදරයා විසින් නිර්මාණය කළ ගීතයක්. මේ ගීතයේ රචනය දයාද අල්විස් කිවිඳියේ ඇය විසින් ගැයුවා එදවස ගුවන්විදුලියෙන් මේ ගීතය බොහෝසේ ජනකාන්ත වූවා. පසු කාලෙක ලංකාවට රූපවාහිනී පැමිණුණාට පසුව ඉන්ද්‍රානි බෝගොඩ රූපවාහිනී වැඩසටහන් වලින්ද මේ ගීත ගයා තිබෙනවා. මේ ප්‍රේමය පිළිබඳ පවුලක සහෝදරයා සහ සහෝදරිය අතර ඇතිවන සංවාදයක්. Thank you. දානශීලීත්වය හා ගැටලු निराකරණය කලමනාකරණය ඒ වගේම එයට එකතු වෙනවා ව්‍යවසායකත්වයක් entrepreneurship කියන එක තොරතුරු භාවිතය හා කලමනාකරණය ජාලගත කිරීම හා සමාජය කුසලතා අනුවර්ත්‍යතාව හා නම්‍යශීලී බව ආකල්ප සාරධර්ම හා වෘත්තීයතාව ජීවිතයේ පවතින දර්ශනය ස්වයං යාවත්කරණය යාව ජීව අධ්‍යාපනය සමහර වෙලාවට මේවා අසාගෙන සිටින විට බර වැඩි වෙන්න පුළුවන්. නමුත් ලංකාවේ පුද්ගලයේ සාර්ථකත්වයේ කරා යන විට මේ කරුණු 12 ඉගෙනුම් පළ 12 අවශ්‍ය බව නූතනයේ පිළිගෙන තිබෙනවා. මේ වයින් බොහොමයක් ඇති කරන ජනිත කරන ගීත ලක්ෂ ගණනක් ගුවන් විදුලිය නිර්මාණය කොට සංරක්ෂණය කොට තිබෙනවා. අප ඉරිදා සංග්‍රහයෙන් රස ගන්වන්නේ ඉන් ඊටාම සුළු කොටසක් තෝරගන්නට කල්පනා කළා ගීයක් මේ ගීතය රචනා කළේ කුලරත්න ආර්යවංශ ගීපද රචකයා විසින් මේ ගීතයේ සංගීත නිර්මාණය තනු නිර්මාණය රෝහණ වීරසිංහ ආචාර්යවරයා වෙතින් නිර්මිතයි. ගීතය ගායනා කළේ විශාරද එඩ්වඩ් ජයකොඩි සමග විශාරද මාලනී බුලත් සිංහල. Thank you. රැඟවුම් විසිතුරු ලෝකට පියවර ලකුණ ඔබයි විසිතුරු මිහිමත රැඟවුණු රුදුලොව එලි කළ දිනිට ඔබයි සුසුමක උණුසුම නොම විඳි හදකට සුසුමක් තුනේ ඔබයි කඳුළු පිරිමැද සිටිවිලි පොබ කර පැතුමක අරුණ ඔබයි වදනෙට නුනගින සිත තුල ගොළුවන නොපිපෙන පැතුම ඔබයි සුසුමක මුසුම නොම විඳි හදකට සුසුම උනේ ඔබයි මනස නොහෙඟුණු නිතකට හඳු ලබ උනේ ඔබයි හින්දි ගීත අනුකරණයෙන් ග්‍රැමෆෝන් නිර්මාණය වුණා එසේ කියන්නේ සුනිල් ආරියරත්න. ජනප්‍රියත්වයට පත් වුණේ එම ගීතයි. ආනන්ද සමරකෝන්ගේ ස්වතන්ත්‍ර තනු සම්ප්‍රදාය එකල එච්චර ජනප්‍රිය වුණේ නැහැ. නමුත් ඒවා විශිෂ්ට ගීත බවට පත් වෙනවා. රුක්මනී දේවී අනුකාරක තනුවලින් ජනප්‍රියත්වයට පත් වූ ප්‍රථම ගායිකාව හැටියට හඳුන්වා දෙන්න පුළුවන්. ජුතිකා රෝයි සහ කමල්දාස් ගුප්ත ගැයූ හින්දි ගීයක තනුව උපුටාගෙන ගැයූ සිරි බුද්ධගයා විහාරයේ ගීතයෙන් ප්‍රාරබ්ධ රුක්මනී දේවියගේ ගීතාවලිය පිරී ඇත්තේ හින්දි ගී තනුවලින්. රුක්මනී දේවියගෙන් ඇරඹුණු මේ සම්ප්‍රදාය ග්‍රැමෆෝන් ගී යුගයේ නිමාවනතුරුත් පැවතුණා. එමතු නොව ඒ සම්ප්‍රදාය ගුවන් විදුලිය වෙතද සංක්‍රමණය වූවා. මහාචාර්ය කෝලිත භානු දිසානායක වරක මා සමග පැවසුවා. රුක්මනී දේවියගේ හඬ, ඇයගේ කණ්ඨ ධ්වනි නැත්නම් කටහඬ. ඒ මధుර ලාවන්‍යය ඇයගේ මధుර හඬේ තිබෙන්නා වූ ස්වර සංගති ශ්‍රුති પરම්පරාව අදටත් එසේමයි කියලා. ඇය ආපාතර නැති වුණා. ඒකට ඔහු දුන්න උදාහරණ දෙක තමයි බලන්න දල්වව් බැති ආදර පෙම් අමරදේවයන් නිර්මාණය කළ ගීතය. ආදරයයි කරුණාවයි. ඇය ගයන විලාසය. ඉතින් අප කල්පනා කළා ඉරිදා සංග්‍රහයෙන් රුක්මනී දේවියගේ ගීයක් ඔබට ඉදිරිපත් කරන්නට බියටපත් වූවන්ගේ දුක නැති කිරීමටත් බියටපත් වූවන්ගේ බිය පහ කිරීමටත් ශෝකී අයගේ ශෝකය නිමා කිරීමටත් දෙවියන්ට ගීත ගායනවා එය ලංකාවේ ලෝකේ බොහෝ රටවලත් සිදුවන දෙයක් ලංකාවේ බෞද්ධයෝ බුදුහාමුදුරන් වහන්සේට ගීත ගායනවා ගාථා කියනවා ශ්ලෝක කියනවා පිරිත් කියනවා සෙත් කවි කියනවා ඉන්දියානෝ විවිධ දෙවි දේවතාවුන් වහන්සේලාට ඒ ඇත්තන්ගේ නම් සිහිපත් කරමින් නාම කීර්තනයේ යෙදෙනවා ගුණ කීර්තනයේ යෙදෙනවා ඒ කියන්නේ ගුණ ගායනවා නම සිහිපත් කරනවා ඒ බඳු දහස් සංඛ්‍යාත සහස් සංඛ්‍යාත ගීත අතරින් මේ භජන් ගීතය ඔබටයි මේ මොහමඩ් රාෆි Thank you. तेरा नाम बोले मन सुबह शाम मेरे शाम तेरा नाम बोले मन सुबह शाम तक तेरा भजन न गाऊं मन पंछी अखुलाए जब तक तेरा भजन न गाऊं मन पंछी अखुलाए उस दिन जग में धूप न निकले उस दिन रात न आए मेरा जीवन तेरी पूजा और मुझको सूझे दूजा कोई काम मेरे शाम तेरा नाम बोले मन सुबह शाम मेरे शाम तेरा नाम बोले मन सुबह तेरे रंग के आगे लगता रंग जगत का पीका तेरे रंग के आगे लगता रंग जगत का फीका और न कुछ सुनता हूँ जब तू छेड़े सुर बंसी का हो जाता है मन वृंदावन तेरे दो चरणों में मोहन मेरा धाम मेरे श्याम तेरा नाम बोले मन सुबह शाम मेरे श्याम तेरा नाम बोले मन सुबह शाम मेरे श्याम ඉරිදා සංග්‍රහය පිළිබඳව ඔබේ අදහස් යෝජනා චෝදනා අපට ලියා එවන්න මෙන්න මේ ලිපිනයට. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ දීකා විමර්ශනී හඳුබලයි